ධර්මානුශාසනාව. වෙනදී අද ධර්මානුශාසනාව පවත්වන ලබන දේශකයන්න් වහන්සේ කන්නිමහර වේශවනාරාම වාසී පූජ්‍ය මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ.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 අද මේ උදෑසන මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ චිත්තසංතානෙට ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙන් බිඳක් එකතු කරගෙන ජීවිතය හැඩගස්වා ගන්නයි. මම අද ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ය විනය එහෙම නැත්නම් ආර්ය සීලය පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. අපි දැනගන්න ඕනේ මුලින්ම පින්නොත්තුනේ මේ ආර්ය කියන වචනේ තේරුම. ආර්ය කියලා කියන්නේ නිවන හොයාගෙන යන පුද්ගල කණ්ඩායමකට තමයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතේ ඉන්න අයට නෙවෙයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. එදිනෙදා ගෙවල් දොරවල් හදාගෙන දරු මල්ලු නඩත්තු කරගෙන රැකී රස්සා කරගෙන යන අයට නෙවෙයි ආර්යයන් වහන්සේලා කියන්නේ. ආර්යයන් වහන්සේලාගේ අරමුණ මොකක්ද? නිර්වාණය සොයාගෙන යෑම. එතකොට මේ ආර්ය ජීවිතයක විනය එහෙම නැත්නම් සීලයක් තියෙනවා. එතකොට මේ දේශනාව සාමාන්‍ය ජනතාව ටිකක් සමහර වෙලාවට පොඩි ආందోලනයක් තමයි චින්ත සංතානය තුළ ඇති වෙන්න පුළුවන් දේවල් ටිකක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඇයි සාමාන්‍ය ජීවිතයේ ඉන්න කෙනා නිවන නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. එයා උත්සාහ කරන්නේ සාමාන්‍ය මේ ජීවිතේ කටයුතු ටික සාර්ථක කරගෙන ජීවිතේ සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන යන්න. නමුත් ආර්ය ජීවිතය කියලා කියන්නේ මේ විදිහට ජීවත් වෙනකොට කෙනෙකුට හිතෙනවා මේ මොනා කරත් මේක ඉවරයක් නෑ කියලා. දැන් මේ සසරේ යනකොට අපි ඉපදි ඉපදි මෙරි මෙරි මේ විදිහට යනකොට වන්න ප්‍රඥාවන්තයෙකුට හිතෙනවා මේකේ මහා දුක්ඛයක් තියෙනවා කියලා. මේ ජීවිතේ මහා දුකක් තියෙනවා. මේ දුකක් තියෙන ජීවිතේ ජාති ජරා ව්‍යාධි මරණ මේ විදියට හැමදාම ඉවරයක් නැහැ ප්‍රශ්න ඉවරයක් නැහැ කොච්චර කරත් ඉවරයක් නැහැ කියලා එකක් දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම දැනෙන්න පටන් ගත්තට පස්සේ මෙයාට හිතෙනවා මෙතනින් එහාට යම්කිසි පියවරක් තියන්න ඕනේ කියලා. ආන් ඒ විදිහට පින්නතුනේ එයා කල්පනා කරනවා මේ ජීවන පැවැත්ම නම් හැමදාම තියෙන්නේ දුක්ඛය. මේ ජීවන පැවැත්ම හැමදාම තියෙන්නේ මොකක්ද? දුක්ඛය. මේ දුක්ඛයෙන් අත මිදලා මේ ජීවන පැවැත්මට යම් අර්ථයක් දෙන්න ඕනේ කියලා හිතෙනවා. ආන් ඒ පුද්ගලයා හොයාගෙන යන්නේ එතකොට ලෝකයේ තියෙන දේවල් නෙවෙයි. එයා හොයාගෙන යන්නේ මොකද්ද? ලෝකෝත්තර නිර්වාණය කියන තැන. හැබැයි යට හොයාගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ආන් එහෙම හොයාගෙන යන තීරණයක් ගත්ත කෙනාට තමයි මේ ආර්ය විනය හික්මෙන්න කියලා කියන්නේ. එතකොට Tamanටත් මෙහෙම හික්මෙන්න පුළුවන්ද බැයිද කියලා Taman බලන්න Taman එහෙම බලනකොට Tamanට තේරෙනවා Taman ඇත්තටම කොච්චර අපි කෑ ගැහුවත් නිවන් දකින්න ඕනේ අපිට මෙහෙම කරන්න ඕනේ කිව්වට අපේ හිත ඇතුළ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ මොනවාද හිතේ තියෙන්නේ කියන එක පැහැදිලිව පේනවා. අපේ හිත කැමති නිවනටද සසරටද කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්ත කෙනාට ඉස්සරහට යන්න පුළුවන්. එයා ඒ සඳහා තමයි මේ ආර්ය විනය. ආර්ය කියන්නේ මේ ලෝකයේ වර්ණා කරන එකක්, ජීවන පැවැත්ම වර්ණා කරන එකක්, එදිනෙදා කටයුතු රැකී ආරක්ෂා කරගෙන තමන්ගේ දරුමල්ව හදාගෙන ඒවා වර්ණා කරන එකක් නෙවෙයි. ඒවා සියල්ලම අතහැරපු තැන පුදුමාකාර සැනසෙල්ලක් ලැබෙනවා කියන දේශනාවක් සඳහා යන තැනක්. දැන් බෝසතාණන් වහන්සේත් එහෙම අතහැරලා දමලා ගහලා ගියානේ හැම දෙයක්ම නේද? එතකොට ඉතින් උන්වහන්සේත් දමලා ගහලා ගියේ එතන ඉඳන් ඒ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් හින්දාද බැරි හින්දාද? බැරි නිසා නේ. ඉතින් ඒ නිසා යම්කිසි අවස්ථාවක ඒ තීරණයට තමන්ගේ හිත ශක්තිමත් වෙනවා. ආන්න එදා ඉඳන් මේ හැසිරෙන විදිහ. හැබැයි ඔතන ඉන්නකොටත් යම් විදිහකට මෙහෙම හැසිරෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ ආර්ය ජීවිතය මේ ලෝකයේ තුල තියෙන ප්‍රශ්න වලට කොච්චර උත්තර හෙව්වත් ඔයාලට ඒ උත්තරතාවකාලික විසඳුමක් විතරයි ස්ථිර විසඳුමක් නැහැ. ඔය අපේ ජීවිතයේ අපි හැමදාම මේ ප්‍රශ්න වලට උත්තර හොයනවා උත්තර හොයනවා උත්තර හොයනවා හම්බුණත් හැබැයි ඒකෙන් පස්සේ තවත් ප්‍රශ්න කෝටි ගාණක් විසඳුනහම ආයෙත් එකතු වෙලානේ ඉවරයක් නැහැ. ඉතින් ඕන්න ඕක විසඳන්න බෑ. ඉවර කරන්නත් බෑ. ඉතින් ඒ හින්දා නැවත ඉපදෙන එක නැති කරලා තමයි මේ ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්නවා කියන එක තමයි මේ ආර්ය ජීවිතයකට යනවා කියලා කියන්නේ. ඉතින් ගැඹුරින් හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ. සාමාන්‍ය විදිහේ කතාවක් නෙවෙයි දැන් කියන්නේ ටිකක් ගැඹුරු කතාවක්. එහෙම හිත යොදවාගත්ත කෙනෙක් මෙහෙම ඉස්සරහට යන්න ඕන කතාවක් තමයි මම මේ ආර්ය සීලය ආර්ය විනය කියන කොටසෙන් පෙන්වන්න හදන්නේ. අපි මේ සීලය ගැන ගත්තාම පංච සීලය තියෙනවා, අට සීල් තියෙනවා, දස සීල් තියෙනවා, භික්ෂුන් වහන්සේලා 227ක් ශික්ෂාපද තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිත පිරිසිදු කරගන්න නම් සබ්බ පාපස් නේද? අකරණං. සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා. සියලු පව් වලින් අයින් වෙන්න කියලා කියනවා. ආන් එතකොට හිත පිරිසිදු වෙනවලු. හිත පිරිසිදු වෙනවා කියලා කියන්නේ අය හිතේ මොනවත් කහටක් නැහැ. ඒ කියන්නේ නිර්වාණය. හිත පිරිසිදු කරගත්ත තැනයි තියෙන්නේ. ආන් ඒ ගමනට තමයි මේ සීලය අවශ්‍ය වෙන්නේ. එතකොට කොහොමද අපි එක එක ශික්ෂාපද වලින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. දන්නේ ශික්ෂාපද ටිකම නේද? එතකොට මම මෙතන කියලා දෙනවා කොටස් දෙකක්. එකක් තමයි ආර්ය සීලය, අනිත් එක තමයි සම්මුති සීලය. මොකද සම්මුති සීලය කියන්නේ? එදිනෙදා ජීවිතයේ ඔය ඇත්ත ඔය තියෙන සීලය. ආර්ය සීලය කියන්නේ නිවන් දකින තීරණයෙන් ගමන් කරන පුජ්‍යලයා හික්මිය යුතු සීලය. එතකොට එහෙම ගිහිලා අවසාන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ කවුද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. එතකොට දැන් සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනෙක් එහෙමපත් වෙලා නැහැ නේද? එහෙනම් ඒ තැනට ගියපුවාම අපේ හිත කොයි වගේද කියන එක තමයි අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ තැනට යන්න අපි හැදෙන්න තියෙනවා ගොඩක්. මම බලමු කෙටියෙන් එකට. පළවෙනි ශික්ෂාපදේ දැනුත් චුට්ටකට අල්ලින් ගත්තාන්නේ මොකද්ද? පානාති පාතා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සත්තු මරණ එක මොකද්ද? පාපයක් නේ, වැරද්දක්. ඉතින් අපි තීරණය කරගන්න ඕන මම මදුරුව එක්කත් මරනවාද? ඉතින් පවුනේ මදුරුවා මැරුවත්, කෝඹියා මැරුවත් පාපයක සම්මුතිය තුළ ප්‍රාණඝාතයට අන්තර්ගතයි. හැබැයි මෙතන බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ඇහැට පේන මට්ටමේ ඉන්න සත්තු. එතනින් එහාට ඉන්න සත්තු තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් පුංචි සත්තුව ඒ කියන්නේ ඇහැට පේන්නේ නැතුව දැන් හුස්ම ගත්ත සමහල්ලාට ඒකේ සුත්‍ර ජීවින්නා ගෙයින්නා. ඉතින් එතනත් මැරෙනවානේ. එහෙම පෙන්වන්නේ නැහැ. නමුත් ඇහැට පේන සීමාවෙන් එහා ඉන්න සතු තමයි පෙන්වන්නේ ප්‍රාණඝාතයට අන්තර්ගතයි. මේ මරණවාන. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් සොපින්නුරයක් තියෙනකොට ඒකේ ඉන්න කූඹියා මැරෙනවා කියන එක අපි දන්නා ලිපට දාපුවා. ඉතින් ගසලා ඒ විදිහට පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් Taman ඒ සිහිය තියෙන්න ඕනේ. එතකොට මේ සම්මුතිය තුළ ආර්ය ජීවිතය තුළ මේ ප්‍රාණඝාතය ඊට වඩා ගැඹුරේ. දැන් භික්ෂුවක් ජීවිතය ගත කරන්නේ එදිනෙදා කටයුතු ඒ මේවා කරන්න නෙවෙයිනේ. භික්ෂුව කීයරේ දරාගන්නේ මොකකටද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. මොකද්ද? සංසාර දුක් නැති කරගෙන මොනා කරන්නද? නිවන් දකින්න තමයි මේ භික්ෂු ජීවිතයක් ගත කරන්නේ. වෙන මොකකටවත් නෙවෙයි. ඒකට තමයි. චීවරේ දරාය ගත්තනම් ඒ වැඩේ තමයි කරන්න තියෙන්නේ. එයාට කියනයි බුදු පියාණන්ගේ සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනාට නෙවෙයි කියන්නේ. එහෙම කියන කෙනාට, එහෙම යන කෙනාට කියනවා මේ පොළොවත් හාරන්න එපා කියලා. බලන්නකෝ. ඇයි පොළවේ ඉන්නවන්නේ මුකුන්ද? පණුවෝ ඉන්නවනේ. සත්වෝ ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙක් ඒ වගේ හික්මීම සිද්ධ කරන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්ද අපිට? ඇයි එහෙම කියන්නේ? බුදු කෙනෙක් එහෙම කියන්නේ පින්නතුනේ අපි දන්නවා අපේ සියලුම සත්වෝ අපේ ඥාති. බුදුහාමුදුරු දේශනා කරන හැම කෙනෙක්ම අපේ අම්මා වෙලා තාත්තා වෙලා ඔක්කොම වෙලා අපි ඉපදිලා තියෙනවා. එතකොට පොළවේ පණුව ඉන්නවනේ. එතකොට පොළවේ පණුව කියන්නේත් අපේ කවුද? ඥාතියෙක්. පොළවේ පණුව ඥාතියෙක්. එතකොට දැන් සාමාන්‍යයෙන් මෛත්‍රී කරන්න කියලා කියනවා මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසම්භාවේ අපරිමාණ සියලුම සත්වයන්ට තමන්ගේ පුතාට වගේ මෛත්‍රී කරන්න කියනවා දැන් එතකොට පණුව පුතානේ දැන් පණුවා පුතා. ඒතර පණුවා පුතා නම් පොළව හාරනකොට පුතා මැරෙනවද නැද්ද? මැරෙනවනේ. ඒකින්ද භික්ෂුවට කියනවා ඒ තරම් එහෙම දෙයක්වත් කරන්න එපයි කියලා. එතකොට දැන් බලන්න මෙන්න මේක හරිය වැදගත් කාරණයක්. දැන් අපි හිතමු අපි එක පුතෙක් ඉන්නවා එක තැනක. අපේ මේ ආත්මේ ඇත්ත පුතා ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා ණයෙක් ඉන්නවා. ණයා දැන් මේ පුතාට දෂ්ට කරන්න හදනවා. සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනා මොකද කරන්නේ? නායාව මරලා මේ පුතා බේරගන්න. ඒකනේ කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා නායා කියන්නේ ගියාත්මේ පුතා. දැන් මොකද කරලා තියෙන්නේ? ගියාත්මේ පුතා මරලා මේ ආත්මේ පුතා බේරගෙනනේ. දැක්කද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියන විදිහට ඔක්කොම පුතාලනේ. ඔක්කොටම එකහා සමානයි. ඒ කියන්නේ ණයාවට දීලා දෂ්ට කරවන්න කියන එක නෙවෙයි. ණයාව මරන්න තේරෙනා නේද? ආන් ඒ වගේ ගැඹුරු තැනකට යනවා. එහෙනම් දැන් අපිට ආර්ය විනය කියන එක කොච්චරක් ගැඹුරට යන්න තියෙනවාද කියන එක පැහැදිලි. ආර්ය විනය කියන්නේ ඒකයි. ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා කොහෙවත් අහලා තියෙනවද බිම හැරුව කතාව? නෑ නේද? කොයිතෙන් කරපු කතා ඒව නෑනේ. ඒකයි. ඉතින් ඒ තරම් තැනකට යනවා. ඉතින් මෙහෙම ජීවිතේ ගත කරන්න ආර්ය සීලයක් තුළ හික්මෙන්න කියන ඔය ඔය ඇත්ත අහලා තියෙනවා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කාලේ පිප්පලි මානවක. ඉතින් මහා කුඹුරු ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් මේවා වැඩ කරනකොට දැකලා තියෙනවා සත්තු මැරෙනවා. අස්වැන්න අරන් අහනවා ඒ වැඩ කරපු අයගෙන් මේ මේ අස්වැන්න ගන්නකොට මෙහෙම සත්තු ගොඩක් මැරුණා මම දැක්කා. එතකොට ඒකේ පව කාටද කියලා. අස්වැන්නත් ඔබ වහන්සේටත් ඔබ වහන්සේට ඒකත් ඔබ වහන්සේට කියලා. මේක නම් හරියන්නේ නැහැ කියලා මොකද කියන්නේ? භද්‍ර කාපිලානේ තමන්ගේ නෝනත් එක්ක මහාන වෙනවා. දැක්කද අතහැරලා යන හැටි. ඒ වගේ සම්මුතිය තුළ ජීවිතයක් ගත කරන කෙනෙකුට කවුරුවත් පෞකාරය කියලා කියනවාද? මේක ඒක නෙවෙයි. මේ කියන්නේ ආර්ය ජීවිතය. ඒව සබ්බ දුක්ඛ නිස්සරණ. එතකොට බුදුහාමර ගත කරන ජීවිතය, රහතන් වහන්සේලා ගත කරන ජීවිතය වැරදි එකක්ද? නෑ නේද? එහෙනම් ගොවියා ගත කරන ජීවිතයට වඩා ගොඩක් උසස් ජීවිතයන්නේ ගත කරන්නේ රහතන් වහන්සේලා. ඒ නිසා මේක වරද්දලා වැරදි පොටෙන් අල්ලන්න එපා. ඒකයි මම කිව්වා ආందోලනාත්මකයි කියලා. තේරුණා නේද? හොඳට තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ගොවියට බැයිද එතකොට මේ සීලයට හික්මෙන්න පුළුවන්. උදැල්ල හොදලා තියලා නේද? වැඩ ටික කරලා ඉවර වෙලා ඊටු ටික මේ පැත්තට එන්න පුළුවන්. එයා හැම ටික ටික අතහැරි අතහැරි යන්න පුළුවන්. හැම කෙනෙකුට මෙහෙමයි. හොඳයි. දැන් එකයි කියලා දුන්නේ. දෙවෙනි එක මොකද්ද? අදත්තාදානෙනේ. ඔන්න අදත්තාදානෙ මම ගැඹුරින් කියලා දෙනවා. අදත්තාදානෙ කියලා කියන්නේ ඇත්තටම සරලව ගත්තොත් සම්මුතිය තුල ගත්තොත් අල්ලපු වත්තෙන් පොල් ගෙඩිය ගත්තත් මොකද්ද? ඔෆිස් එකෙන් හාෆ් ෂීට් කොලයක් කරන් ගියා. ඒකත් අදත්තාදානෙ. අදිස්ථාන කරගන්න ඕනේ. එහෙම දෙයක්වත් කරන්නේ නැති බවට ඒක එනවා අනිවාර්යයෙන්. නිරේ කල්ප ගානයි. තේරුණා නේද? ඒ නිසා ඒ වගේ දේවල් අත්හරින්න ඕනේ. ආර්ය විනයේ අදත්තා දාණය දෙන්නම් දානන් නිස්සය අදින්නා දානං පහතබ්බා කියලා කෝතාලිය කියලා සූත්‍ර දේශනාවක් තියෙන එකේ පේන. එතකොට ඒකේ පේනවා මෙන්න මෙහෙම කාරණාවක්. දුන්නු දේ ගන්න නුදුන් දේ ගන්න එපා. මේ චීවරේ මට දුන්නද මං කඩෙන් ගිහින් ගත්තද? මට දුන්නා නේද? ඔයගොල්ලන්ගේ ඇඳුම ඔයගොල්ලන්ගේ ඇඳුම ගත්ත කඩේට ගියන. ඒතර ගත්තේ කැමති එකද අකමැති එකද? කැමති එක. එහෙනම් තෘෂ්ණාව තියනවද නැද්ද? එහෙනම් ගත්ත තැන තෘෂ්ණාව තියෙනවා. දුන්නු තැන තෘෂ්ණාව නැහැ. ඒ කියන්නේ මට පූජා කරොත් එකක්. හැබැයි මම මේක අඳිනකොට අඳිනවා කොහොමද? මම මේ චීවරේ පරිහරණය කරන්නේ මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, ඒ වගේම සීතලෙන්, රස්නෙන් ආරක්ෂා වෙන්න. ඒ වගේම විලිභාවයන්. ඔයගොල්ලෝ එහෙම කියනවා. ඇඳුමක් අඳිනකොට නෑ නේද? ඒ කියන්නේ මම මේ චීවරේ පරිහරණය කරන්නේ මොකේදද? ආරක්ෂාවටයි විලිවා ගන්නයි. එහෙනම් ඇඳුම් අඳින්න ඕනේ කාරණා දෙකකට. මොකේදද? ඈ නිවන් දකින්න කෙනා ඇඳුම් අඳින්නේ කාරණා දෙකකට. එකක් තමයි විලිවහ ගැනීම, අනිත් එක තමයි තමන්ගේ ආරක්ෂාව. ඒතර බලන්න මේ බුදු පියාණන් වහන්සේ කොච්චර අපි වැරයි යනවද කියලා නේද? ගැඹුරකට. ඒ චීවරේ මට දුන්නු එක. ඒ වගේම මට කුටියක් දීලා තියෙනවා. නැත්තම් ගහක් මුලක හරි ඉන්න කියලා කියන්නේ. ඒකත් දුන්නු එකක්. හැබැයි ඕගොල්ලෝ ගියේ කැමති විදිහට හදාගත්තා. එහෙනම් තණ්හාව තියෙනවනේ. තමන්ගේ ගේ තමන්ට කැමති විදිහට හදාගෙන තියෙනවා. එතකොට කුටියක් කවුරු හරි පූජා කරොත් ඒක ඕන වෙලාවක දමලා ගහලා යන්න පුළුවන්. ඒක දුන්න දෙයක්. අරක Tamanට ඕන දේ ගත්ත දෙයක්. ඒක තමයි ඒ ඒ සීලය කියලා කියන්නේ. ඊළඟට ඒ ප්‍රත්‍ය වලින් ආහාරය බලන්න. දැන් අද ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ රැයට? හ්ම්? රැයට Tamanට කැමති ඒවා උයාගෙන කනවනේ. දවල්ට උයාගෙන කනවා. කැමති දේ. භික්ෂුව මොකද කරන්නේ? දන්නේ නැහැ දවල්ට මොනවා හම්බෙයිද නැද්ද? කියලා. තේරුණානේ? ඊළඟ වේලට මොනවාද හම්බෙන්නේ කියලා දන්නේ පින්නපාතේ ඇරයි යනකොට හම්බෙච්ච දේ වැළඳුවා. හම්බුණු දාන වේල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ඔබට හම්බෙච්ච අවසාන දාන වේල. අය හෙට හම්බෙයිද දන්නේ. මේකෙන් කරන්න පුළුවන් මේ අන්තිම කෑම වේලේ නම් හම්බුනේ. අය ලෝකේ කෑම නැත්තම් අපිට කරන් තියෙන හොඳම දේ මොකක්ද? දැන් බාහන බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළ තියෙන මේ ගමන් මාර්ගය. දැන් අපිට මේ තියෙන තියෙන අන්තිම කෑම ලේවල නම් ලෝකේ කොහෙවත් අය කෑම ඇත්තේ නැත්නම් කරන්න තියෙන හොඳම දේ මොකද්ද? ඊතර උපාදී සම්පූර්ණ කරගන්න එකද? හෙට රස්සාවට යන එකද? නෑ නේද? ළමයි ටික දිනු කරගෙන යන එක නෙවෙයිනේ. මොකද්ද කරන්නේ? මේක කොහොම හරි ඉවර කරගෙන භාවනා කරලා නිවන් දකින්න එක බලන්න බුදු පියාණන් වහන්සේ මේ ආර්ය විනය අපිව හික්මවන හැටි. පුදුමාකාර ගැළවිල්ලක් ගලවලා දානවා. ඉතින් මේවා පොඩක් හිතන්න ඕනේ. ඒ හින්දායි මේ දේශනාව කරන්නේ. ඉතින් ඒක හිතන්න මිනිස්සුන්ගේ ඔළුවට දෙන්න ඕනේ. එකපාරටම කරන්න නෙවෙයි මේ කියන්නේ. මොකද්ද? හිතන්න. මෙහෙම දෙයක් තියෙනවා කියන කාරණාව. ඒ සඳහායි අපේ හික්මීම ඕනේ. ඉතින් මම කරන හැටි කියලා දෙනවා. ඔය කිව්වට මෙච්චර මේ කරන්ද මේක නම් කරන්න බෑ හැමදෙන්නේ කියලා තමයි හිතෙන්නේ. නමුත් කරන හැටි කියලා දෙන්නම්. එතකොට කොහොමද කරෙන්නේ කියලා පෙනේ. අපිට කරන්න පුළුවන් බව ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. එතකොට ඒ වගේ බෙහෙත් තුනත් අපිට දැන් හම්බෙච්ච දේ අපි ගිහිල්ලා ගත්ත දෙයක් නෙවෙයි. එහෙනම් දුන්න සිව්පස්සේ අරන් මොකද්ද කරන් තියෙන්නේ? නිවන් දකින්න එක තමයි කරන් තියෙන්නේ. ඒක තමයි දුන්න දේ ගත්තා කියලා කියන්නේ. ඒකනේ අර එක භික්ෂුන් වහන්සේ නමක් හොඳටම බඩගිනි වෙලා ගහක් යට වැටිලා ඉන්නවා. අඹ වැටිලා තියෙන වටේටම භික්ෂුන් වහන්සේ හාමතේ මැරිලා යනවා. ඇයි? මැරිලා යන්න උත්සාහ කරනවා. පස්සේ ඉතින් කතාවේදී උන්වහන්සේට උපකාර වෙනවා. ඇයි? කවුරුවත් ඒ අඹ ගෙඩිය දුන්නට තිබුණට කවුරුවත් ඒක පූජා කරලා නැහැ. ආන් ඒකයි දුන්න දෙය කියලා කියන්නේ. ගත්ත කියලා කියන්නේ. ගත්ත ගමන් මට අරන් ඉතින් දැන් බලන්න මම මුදල් දීලා ගන්නකොට දෙයක් මගේ මාන්නේ එනවනේ ඉතින්. ඇයි? මට තියනවා සල්ලිත් තියනවා ඔක්කොමත් තියනවා දැන් ජීවත් වෙන්න උඹට දෙයක් තියනවා මේ ලෝකේ. මේ ලෝකේ පැවැත්මක් තියෙනව නේ. එහෙනම් මොකක්ද මේ පැවැත්ම හරහා අපිට ඉන්නේ? නිට්ටයයි, සුඛයි, ආත්මයි. අර වගේ ජීවිතයක එහෙම එකක් නැහැ. ගයක් ගයක් ගානේ ගිහිල්ලා හිඟා කනකොට මොකක්ද ඇති වෙන්නේ අපේ ජීවිතේ? දැන් මොකෙද්ද අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ? හම්බුන් නැත්තම් කරන් දෙයක් නැහැ. සල්ලි තියෙනකොට එහෙම හිතෙන්නේ නෑ නේද? මොකද හිතෙන්නේ? මං ණයත් නෑ, බයත් නෑ. මොකද්ද යටින් එන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. ඉතින් මේක හුඟක් වෙනස් ඉතින්. ඔය ඇත්ත අහලා තියෙනට වඩා ටිකක් වෙනස් කාරණාවන් තමයි මේ කියලා දෙන්නේ. ඉතින් හිතන්න එකපාරට මෙතෙන් යන්න පුළුවන් කමක් නැති. නමුත් හිතන්න. තුන්වෙනි එකට කියනවා කාමයේ වරදවා හැසිරීම. ඒක සම්මුතිය කියලා ඉතින් කොහොමවත් ඇරෙදි තමන්ගේ ස්වාම්පුරුෂයා භාර්යාව හැර වෙන කෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වනවා නම් ඒක කොහොමවත් ඇරෙදි එකෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි කාමයේ කියන ගැඹුරෙන් ගත්තාම මොනවාද කාමය කියලා කියන්නේ? පංචකාමය. මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඕවා තමයි ඉෂ්ඨකාන්ත මනාප. ඉතින් අපි සාමාන්‍ය ජනමාධ්‍ය භාවිතාවට මෙවුවා ඉතින් විරුද්ධයි කරන්න දෙයක් නැහැ. ඇත්ත කියන්නත් එපේ. මොකද්ද? අපිට චිත්‍රපටි බල බල නාට්‍ය බල බල නිවන් දකින්න පුළුවන්. බෑ නේද? මොනවාද ඒවෙන් එන්නේ? කාමය. කාමය. සින්දුවාහ ඒකත් කාමය. කාමච්ඡන්දේ එන්නේද? ඉතින් මේ වගේ අයින් වෙන්නේ නටික ටික හරි. එතකොට රස විඳ විඳ ආග්‍රහණය සෙන් පවුඩර් දාගෙන මේවා පස්සේ නම් මම කියන්නේ සම්මුතිය තුල හැසිරෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව Tamanට ඉන්න පුළුවන්. නමුත් මේවට ඇලිලා ගැටිලා යනකොට ඇලිලා යනකොට අපිට ඒකෙන් ගැලවීමක් නැහැ. පංචකාමයෝ කියලා කියන්නේ අපේ නිවන ප්‍රමාද කරන දෙයක්. ඒක තේරුම් ගන්න. ඊළඟට එහෙම තමයි කාමෙන් අයින් වෙනවා කියලා කියන්නේ. ඊළඟට තියෙන්නේ අපි ශික්ෂාපද ගත්තොත් මුසාවාදානේ. මුසාවාද. අපි සාමාන්‍යයෙන් නම් ඉතින් බොරු කියනවා ටිකක් බොරුත් කියනවානේ අප්‍රේල් පළවෙනි රටේම බොරු කියන්නේ කට්ටිය. එහෙම හරි බොරු කියනවානේ. ඉතින් ඒක වැරදිද නැද්ද? ඒක වැරදි. වැරදි බව පිළිගන්න ඕනේ. ඊට වඩා ගැඹුරු බොරුවක් කියනවා ආර්ය පැත්තෙන්. ඒකට කියනවා ආර්ය මුසාව කියලා. මේ කයක් තියෙනවා. ඔන්න මම පෙන්නනවා මේ කයක් තියෙනවා. මේ කය ඇතුලේ හැදිලා තියෙන මොනයින්ද? කැස් ලොම් නියදත් බොකු බඩවැල් ඔය ඔක්කොගෙම හැදිලා තියෙනවා. වමනේ ගොඩකින් මේක හැදිලා තියෙන්නේ. කොහොමද මේ වමනේ ගොඩකින් හැදුණා කියන්නේ? අපි කාපු ආහාර දැන් කොහෙද තියෙන්නේ? බඩේ නේද? මේ බඩේ තියෙන ආහාර වලට කියනවා දැන් මොනවාද? වමනේ. ඉතින් ඔය ඔය වමනේ නේද ඇඟ පුරාම දැන් දුවන්නේ. ලේ විදිහට, මස් විදිහට ඇඟ පුරාම හැදෙන වමනේ. ඒතර මේ කයේ තියෙන ලොම් ගහක් ඔය ඇදෙන්නේ මොනෙන්ද? වමනේ. එහෙනම් මුළු කය මොකක්ද බලන්නේ කියලා. වමනේ කොට. ඉතින් අපි ওই වමන කොට කියනවා හරිය ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලා. තේරෙනවද? ওই කොණ්ඩේ බත් එකේ තියද්දි කියනවා චික් කියලා. කියනවා නේද? එතකොට මොකද්ද කියලා දෙන අසුබ දෙයක් සුබයි කියලා බොරු කියලා තියෙනනේ විපල්ලාස කියන්නේ අසුබේ සුබයි කියලා. ඒ වගේම ජීවිත පැවැත්මම තියෙන දුකයි කියලා. ඒ වුණාට මොකද්ද කියන්නේ? නෑ මේක කරොත් සැපයි. සැපයි. දුක සැපයි කියලා බොරු කියන්නේ. ජීවිතේ අනිත්‍ය දේවල් තියෙන්නේ. මේ මේ ඔක්කොම දේවල් අනිත්‍යයි. ඒ අනිත්‍ය දෙයට අපි කියනවා මොකක් කියලාද? නිට්ටයයි. මගේ නොවන දේවල් තියෙන්නේ. පෙන්වන්නේ නේද පහුගිය කාලේ? ගම් වතුර ඇවිල්ලා. බලන්න පේනවා පාර යනකොටත් පේනවා අතපය කඩලා එහෙම දාලා වාහන වලට අප්පලා දාලා මේක මගේ නෙවෙයි. ඒ වගේම ලෙඩ හැදිලා පෙන්නනව නේද? මේක මගේ එකක් නෙවෙයි. තිබ්බනම් ඕන විදිහට තින් හදාගන්න පුළුවන් වෙන්න එපා. දැන් heart එක Tamanට ඕන විදිහට වැඩ කරනවා නම් heart attack නෑ. කවුරුවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ මට heart attack හැදේවා කියලා නේද? එහෙනම් ඒක මගේ එකක් නොවන බව තේරුම් ගන්න. ඉතින් එහෙනම් මේ එකක්වත් මගේ නොවන දේවල් අපි කියනවා මොකක්ද? මගේ කියලා. ආ අනිත් වැරද්ද. එහෙනම් මේ විදිහට බොරු හතරක් කියනවා මොකද්ද? අසුබ දෙයක් සුබයි. මගේ නොවන දෙයක් මගේ. අනිත්‍ය දෙයක් නිට්ටයයි. දුක් දෙයක් සැපයි. විපල්ලාස කියන්නේ ඔය තමයි. එහෙනම් ඔන්න බලන්න මුසාව. මුසා කියන්නේ ඉදන් රාගෙ හින්දා. අර හොඳ කියන මේ කුණු වෙලා ගඳ ගන්න මේ වගේ දෙතිස් කුණු ප්‍රයක් ලස්සනයි කියන්නේ රාගෙ හින්දාද දේශේ හින්දාද? රාගෙ හින්දා. ටික කාලයක් යනකොට ඒක ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. අපිට ඕන විදිහට අපේ නෝනාගේ මහත්තයාගේ තමන්ගේ ඒ කෙස් ටික එහෙම තියනවද නැද්ද? Tamanට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඉතින් එහෙම කරගෙන යනකොට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට අර අපේ දාගත්ත රාගයෙන් දාගත්ත දේ කැඩිලා යනවා. ගෙවල් වල රණ්ඩු වෙන්නේ කසාද බඳපු මුල් කාලෙද පස්සේද? පස්සේ නේද? ඇයි රණ්ඩු වෙන්නේ එහෙනම්? ඇයි බැනගන්නේ? අපි දාගත්ත රාගයෙන් දාගත්ත රාමුව කැඩිලා යනවා. එහෙනම් මොනවාද කටින් පිට වෙන්නේ? පරුසා වාචා. පිසුනා වාචා තවදුරටත් මේක පවත්වන්න බැරි වෙනකොට තමයි කියලා කියන්නේ. දැන් ඔය ඇත්තන්ගේ දරුවෙක් ඉන්නවා. දරුවා Taman කියන දේ අහනවා නම් මහත්තයා නෝනා Taman කියන දේ අහනවා නම් එයා මගේ නේද? හැබැයි කියන දේ අහන්න නැති වෙච්ච ගමන් එයා මගේ නෙවෙයි. කේලම් කියනනේ ඉස්සර නම් මම මෙයා මගේ කියන දේ ඇහුවා. දැන් මං කියන දේ අහන්නේ නැහැ. ඒක ඔක ටිකක් දිග්ගැසුනොත් එහෙම උසාවියට ගිහිල්ලත් කියනවා. කොහොමද? ඉස්සර නම් මේ මහත්තයා මගේ දැන් මේ මහත්තයා මගේ නෙවෙයි අයින් කරලා දෙන්න කියලා. අර ඩිවෝස් නඩු එහෙම දාන්නේ. ඒක තමයි කියන්නේ කේලම් කියලා. ඉතින් මේක හරියන්නේ නැතුණාම ඉතින් කටෙන් මොනවද කියන්නේ රජයටත් බයිනවා ඔක්කොටමත් බයිනවා සම්ප්‍රප් පලාපා. කට වහගත්තන. හරි නේද? මුසාවාදා නැහැ, පරුසාවාච, පිසුනාවාච සම්ප්‍රප්පලාප නැහැ. දැන් බලන්න ඔයත් ඔතන වාඩිලා ඉන්නව නේද? මං කිව්වේ දැන් ආර්ය සීලය රකින්න හැටි ඔන්න කියලා දෙන්න. දැන් මෙතන වාඩිලා ඉන්නවා ඔයත්. මෙහෙම වාඩිලා ඉන්නවා. දැන් මෙහෙම වාඩිලා ඉන්නකොට ඔයාලා ප්‍රාණඝාතය කරනවද? නෑ නේද? බලන්නකෝ. ඊළඟට අදත්තාදානය කරනවද ඒකත් නැහැ. කාමීත්‍යාචාරය කරනවද? දැන් බලන්නේ අහන්නේ නේ. ඒකත් නැහැ. ඈ ශබ්ද ගන්ධ ඒවත් නැහැ නේද? එතකොට කටත් වහගෙන ඉඳලා මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප නැහැ. බලන්න මෙහෙම වාඩි වුණාම අපි කොච්චර ගැළවිලා ඉන්නවද කියලානේ. ඒ හින්දා තමයි පින්නතුනි බුදුහාමුදුරේ දේශනා කරන්නේ අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා. බලන්නකෝ අපිව ඒ තැන මෙතෙන්ද ගෙනල්ලා දැම්මහම වාඩි කරපුවාම gedare ඉඳන් බණ අහගෙන ඉන්න මේ වෙලාවේ එහෙනම් ඒක එතන මොකනද ශුඤ්ඤාගාරය මෙතනක් දැන් මේ ශුඤ්ඤාගාරය කැලේ කීටියත් ගහක් මුලක හිටියත් ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ හුදකලාවෙන් දැන් මේ හුදකලා වීම තුළ කවුරුත් රස්සාවක්වත් කරනවද මේ වෙලාවේ නෑ නේද මෙහෙම හුදකලා වෙනකොට හරි නිදහස්. ඈ උයන පියන කටයුත්තක්වත් නැහැ. වාඩි වෙලා මේ විදිහට ඉන්නකොට. එහෙනම් කර්මාන්තයන් වලින් අයින් වෙලා. ඒ වගේම කතා බහ වලින් අයින් වෙලා. මේ විදිහට හිත තැම්පත් කරගෙන ඉන්නවා. ඉතින් බලන්න එහෙම තැම්පත් කරගෙන ඉන්න හිතක සීලය තියනවද නැද්ද? තියනා නේද? එහෙනම් අපේ ජීවිතේ අපි වැඩිපුරම උත්සාහ කරන්න ඕනේ මොකක්ද එහෙනම්? බුදුහාඳුරෝ සූත්‍ර ගානක කියන මොකද්ද? අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා දැන් බලන්න එහෙම යනකොට අපේ හිතේ බලන්න හිතේ තියෙන කෙලෙසුත් අපිට නැති කරන්න පුළුවන්. දැන් ඔය කිව්වේ කයෙන් වෙන වැරදි සහ වචනෙන් වෙන වැරදි. දැන් නැහැනේ වාඩි වුණාම ඒවා. එතකොට දැන් ගොවියට බැයිද මේ වැඩේ කරන්නේ? පුළුවන්. එයාත් මොකද කරන්නේ? අතනින් අයින් වෙලා වාඩි වෙනවා. එතකොට අපේ ජීවිතේ වෙලාවක් නැත්තේ වාඩි වෙන්න වෙලාවක් නැහැ. එහෙනම් වාඩි වෙන්න වෙලාවක් නැහැ කියලා කියන්නේ අපේ ජීවිතයේ තරම් කාර්ය බහුල වෙලා මොකද්ද හොයන්නේ? හිත නිවෙන තැනක් නෙවෙයි හොයන්නේ හිත ගිනි ගන්න තැන. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවෙන්න පටන් ගන්න. ඔන්න මම දැන් පච්චත්තම් වේදිතබ්බෝ නිවිලා තියෙන හැටි පේනවා මම මෙතන ඉඳලා. හොඳයි. දැන් අද දවසේ ගෙදර කටයුතු ගොඩාක් තිබ්බනේ දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මෙතන වාඩි වෙලා ඉන්නකොට මේ පින්නතුන්ට gedara තියෙන ප්‍රශ්න තියනවද දැන්? දැන් gedara තියෙන ප්‍රශ්න නෑනේ මොකක්වත්. gedara මහත්තයාගෙන් නෝනාගෙන් තියෙන ප්‍රශ්න නෑ. ළමයිගෙන් තියෙන ප්‍රශ්න නෑ. ඥාතීන්ගෙන් තියෙන ප්‍රශ්න නෑ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ එතනින් ආවට පස්සේ මෙතන වාඩි වෙලා ඉන්න ප්‍රශ්නේ විතරයි. කකුල් ටිකක් රිදෙනවා ඇති ඉතින් ඕන්න. ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අර ප්‍රශ්නේ. එහෙනම් අපි ප්‍රශ්න ගොඩකින් දැන් ගැලෙව්වද නැද්ද බුදුහාඳුර? වාඩි කරලා ගැලෙව්වා. දැන් එහෙනම් ඕක තමයි ওই භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. යම් භික්ෂුන් වහන්සේ නමක් පින්නපාතේ වඩිනකොට එයාට දැයෙනවා වටේ තියෙන සංඥා ගොඩාක් ග්‍රාම සංඥා. මොනවාද පේන්නේ? හරක් පේනවා, බල්ල පේනවා, ස්ත්‍රී පේනවා, මිල මුදල් පේනවා, යාන වාහන පේනවා. මේවා දිහා බලලා ඒවා හිතෙන් ගන්නෙ නැතුව ආපහු අරන්නේට ගියා නම් අරන්නේට කියන්නේ හිටපු ආරාමයට ගියා නම් අරව නිසා දැවිල්ලක් තිබ්බනම් ඒ දැවිල්ල දැන් භික්ෂුවට තියනවාද? නැහැ. හැබැයි අරන් ගියා නම් දැවිල්ල තියෙනවා. දැන් ඔයත් මෙතෙන් ආවට පස්සේ අරව අරන් ආවේ නෑ දැන්. එහෙනම් ඒ දැවිල්ල නෑ. නිවුණද නැද්ද? නිවුණා. එහෙනම් දැන් පච්චත්තම් වේදිතබ්බෝ ක්‍රමයටම පේනවා නේද? තමන් තමා තුලින්ම දැයෙන්න පටන් ගන්නවා. බුදුහාඳුරෝ කියපු ධර්මය කොච්චරක් ප්‍රායෝගිකද? නිවෙන හැටි. අමුතුවෙන් නිවනක් හොයන්න දෙයක් නැහැ. මෙතනින්ම නිවෙන හැටි බලන්න. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ගිහිල්ලා වාඩි වෙලා පල්ලංකම් ආභුජිත්වා පරියංකයක වාඩි වෙන්නේ. තේරෙනවද? උජුං කායම් පනිදාය. කය ඍජු කරගෙන වාඩි වෙලා පළඟක් බැඳගන්න. ඉතින් ආසනයක්ක වාඩි වෙනා කියන එකයි කියන්නේ කය කොන්දේට පෙළකෙලින් තියාගෙන. වාඩි වෙලා කියනවා සෝ සතෝ අස්ස සතේ සෝ සතෝ පස්ස සතේ. සිහිය පිහිටවන්නලු මොකක් මතද? ආස්වාසයයි ප්‍රස්වාසයයි මත. බලන්න ආස්වාසයේ ප්‍රස්වාසයේ මත සිහිය පවත්නකොට කකුල් දෙකේ ප්‍රශ්නෙත් නැති වෙනවා. හරිදෙන එක. ඇඟ රිදෙන එක. අනිත් ඒවා මොකුත් නෑ. මොකද මේ ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති අරමුණ. දැන් ඔය අපේ ජීවිතේ හිතන්නකෝ මෙන්න මෙහෙම. අපි යම්කිසි රූපයක් දැක්කම එක්කෝ අපි ඇලෙනවා, එක්කෝ අපි ගැටෙනවා. දැන් අපි හිතමු එක පැත්තක ඉන්නවා තමන් ප්‍රියමනාප කෙනෙක්. අනිත් පැත්තේ ඉන්නවා තමන් අප්‍රියමනාප කෙනෙක්. ප්‍රියමනාප කෙනා දැකපුවාම ඇති වෙන්නේ මොකක්ද? ඇලීම. අප්‍රියමනාප කෙනා ගැත් දැක්කහම ගැටීම. එතකොට මේ දෙන්නගෙම අපි මස් ටික ගවලලා මෙයා ඒ ප්‍රියමනාප කෙනාගේත් මස් ගලවනවා අප්‍රියමනාප කෙනාගේත් මස් ගලවනවා. දැන් මොනවාද ඉතුරු වෙලා තියෙන්නේ? ඇට සැකිල්ල. දැන් ප්‍රියමනාප කෙනා කසාද බඳින්න හිතෙනවද? ඇයි? ඇට සැකිල්ල විතරයි. අප්‍රියමනාප කෙනාට ගහන්න හිතෙනවද? නෑ ඒකත් මොකද්ද? ඇට සැකිල්ලක් විතරයි. ඒතකොට ඇට සැකිල්ල කියන්නේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැති අරමුණ. දැක්කද? එහෙනම් අත්ත කිලමතාන යෝගිනුත් අයින් වුණා, කාමසුකල්ලිකාන යෝගිනුත් අයින් වුණා. දැන් මැද අරමුණක් තියෙනවා. මොකද්ද මැද අරමුණ? උපේක්ඛා සහගත අරමුණ. මේ උපේක්ඛා සහගත අරමුණ ඒ අපිට ඇට සැකිලි අරයි යන්න බෑනේ හැමතැනම. ඒ හින්දා සතිපට්ඨානයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? හුස්ම ගැන. ඉස්සල්ලාම කොටසේ තියෙන හුස්ම. හුස්ම හැමතැනම ඇරයි යනව නේද? ඇරයි යන්න බැරි වෙච්ච තැනක දාලා යන ඔක්කොම ටික. තේරෙනව නේද? එහෙනම් මෙතන මේ හුස්ම රැල්ල මත සිහිය පවත්තන්න කියලා කියනවා. දැන් එහෙනම් මොකද වෙන්නේ? මේ හුස්ම රැල්ල මත සිහිය පවත්වනකොට අර කාමච්ඡන්දය කියන එක නැති වෙනවා. ව්‍යාපාදය කියන එක නැති වෙනවා. එහෙනම් කාමච්ඡන්දේනොත් අයින් වෙනවා ව්‍යාපාදිනුත් අයින් වෙනවා. දැන් එතකොට තියෙන්නේ සම්මාදිට්ඨික අරමුණක්ද මිත්‍යාදිට්ඨික අරමුණක්ද? 100ක් සම්මාදිට්ඨික නෑ. නමුත් මේකත් උපේක්ඛා සහගතයි. ඉතින් යම් හොඳ අරමුණක් තියෙනවා. එහෙනම් දැන් බලන්න දස කුසලයේ තුලට එන්නේ නේ හදා. මොකක්ද දස කුසලේ? දස කුසලයේ කියන්නේ කය සංවරයි, ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමිත්‍යාචාරයෙන් අයින් වුණා. දැන් අනිත් දේවල් වලට විතක් ਵਿਚාර නැහැ. මුසාවාද, පරුසාවාච, පිසුනා, සම්ප්‍රප්පලාප වලින් අයින් වුණා. දැන් හතයිනේ. තව තුනයි තියෙන මොකද්ද? අවිජ්ජා, ව්‍යාපාද ඊළඟට තියෙනවා මිත්‍යා දිට්ඨි. ඒ තුනුත් අයින් වෙලා මේ හුස්ම රැල්ල මත සිහිය පවත්තන්න පාත්. එහෙනම් යම්කිසි කෙනෙක් හුස්ම රැල්ල මත බලා ඉන්නවා නම් එයා ඒ මොහොතේ දස කුසලයේ තුල ඉන්නවද නැද්ද? දස කුසලයේ තුල ඉන්නවා. එහෙනම් වාඩි වෙලා අපිව ඒ වගේ තැනක තැම්පත් කරපු ජීවිතයක් කොච්චර වාසනාවන්තයිද නේ? හ්ම්? කාමයක් නැහැ. හිතේ තියෙන කෙලෙස් ටිකත් දැන් ටික ටික අඩු වෙලා එහෙම අපිව මොකද කරන්නේ භාග්‍යතුන් වහන්සේ එකින් එක එකින් එක ධාන වලට අරගෙන යනවා. පළවෙනි ධානයට ගිහිල්ලා පළවෙනි ධානයේ තියෙන මේ ප්‍රීතිය සුඛය තුල ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ධානයේ ඉන්නකොට කෙනෙක් කල්පනා කරනවා නම් කෙනෙකුට ඇවිල්ලා කියනවා නම් ඔබට සක්විති රාජ සම්පත්තිය දෙන්න. මේ ලෝකේ තියෙන ඉස්තරම්ම දේවල් ටික දෙන්න. ඕකෙන් බැහැලා ඉන්න මාත් එක්ක යන්න. යනවාද? යන්නේ නෑලු. එයි ඒ තරම් සැපක් තියනවා එතන. බලන්න එහෙම හුස්ම රැල්ලක් අල්ලාගෙන මේ ලෝකයක් අතහැරපු තැන තියෙන සුවය දැනෙච්ච කෙනෙක් විතරයි එතෙන්න එන්නේ. දැන් ඒ තුල මොනවත් නැහැ වෙන ප්‍රශ්න. ඒ වෙන ප්‍රශ්න මොකුත් නැහැ. එහෙනම් මේ ප්‍රශ්න නැති තැනට එන්න එන්න එන්න යනවා. හැබැයි අපේ ජීවිතේ කැමති නැහැ කිසි කෙනෙක් ප්‍රශ්න නැති වෙනවට. හුස්ම රැල්ල අල්ලා ඉන්නකොට ආයෙත් ශබ්දයක් එනවා බලනවා මොකක්ද මේ ශබ්ද කියලා. එතකොට ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් කාමත් ඡන්දෙට යනවා නැත්නම් ව්‍යාපාදෙට යනවා. ඉතින් ඒකයි අපි දැන් බලන්න ඔය ඇත්ත ටීවී බල බල ඉන්නකොට එකපාරටම ලයිට් යනවා. දැන් ඇහැට එන රූප මොකද උනේ නැති වුණා නේද? දැන් ඔය සිනමා හලකට ගිහිල්ලා චිත්‍රපටි බලනකොට එකපාරටම අර පටිය කැඩිලා යනකොට කොල්ල හූ කියනවනේ. ඇයි ඒ හූ කියන්නේ? එයාට ආපු කාමය නැතුව ගියා. නැතුව ගිය ගමන් අපිත් ඒ වගේ තමයි. gedara light නේ ඉටිපන්දම් පත්තු කර කර හොයන්නේ ඒක තමයි. කාමයෝ නැතුව මේ ඇහැට ඉන්න පුළුවන්කම නෑ. එයා පුරුදු කරලා තියෙනවා. හැබැයි ඒ පුරුදු කරපු එක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා වෙන තැනකට පුරුදු කරනවා. මොකේදද? කාමයක් නැති, ව්‍යාපාදයක් නැති හුස්ම අරමුණකට පුරුදු කරපුවාම ඒ වගේ කමඨාන අරමුණකට පුරුදු කරපුවාම අපේ ජීවිතේ පුදුමාකාර නිවීමකටපත් වෙනවා. පුදුමාකාර නිවීමකටපත් වෙනවා. ඉතින් ආන් මේ පුදුමාකාර නිවීම කියන තැනට යන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ ආර්ය විනය දේශනා කරන්නේ. එතකොට ආර්ය විනය ආර්ය විනය කියපුවාම දැන් බය වෙන්න දෙයක් නැහැ. ඒක භික්ෂුන් වහන්සේ නමක් කියනවලු පින්නතුනේ අනේ භාග්‍යතුන් වහන්සේ මට නම් බෑ මෙච්චර ශික්ෂාපද ගොඩක් ආරක්ෂා කරන්න. දැන් ඔයගොල්ලන්ටත් කොහොම හිතනවනේ දැන් කොහොමද මම මෙච්චර ශික්ෂාපද ගොඩක් මේ විදිහට කරන්නේ? ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා හිත ආරක්ෂා කරගන්න කියලා. එකක්. දැන් අපේ හිත නේද ආරක්ෂා වෙන්නේ කියන දේ අහලා යනකොට. ඉතින් ආන් එතෙන්න තමයි අපේ චිත්තය හැරයි යන්න ඕනේ. එහෙම හුදකලා වීමක තියෙන රසය දැනෙච්ච කෙනෙක් තමයි මේ විදිහට පුරුදු වෙන්නේ. ටික ටික පුරුදු වෙනවා. ජීවිතේ අපේ මතක තියාගන්න මේ සසරේ පල්ලෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ පල්ලෙච්ච ස්වභාවය නිසා තමයි ඒවට කියනවා අපි ආශ්‍රව කියලා. මොනවද කියන්නේ? ආශ්‍රව. ආශ්‍රව කියලා කියනවා. ඔන්න බලන්න. ඒ හින්දා තමයි අපි මේ සසරේ තව තව පල්ලෙන්නේ. දැන් අපි හිතනවා රස කෑමක් තියෙනවා ඉස්සරහා. මගුල් මේසක කෑම ගොඩාක් තියෙනවා. එක පාටම හිත ඇතුලෙන් කියනා නේද මේක දැකපු ගමන් කාපන් කියලා එක. ඇයි මේ කියන්නේ හිත ඇතුලේ? එහෙම රූපයක් දැකපු ගමන්. සසරේ මේ විදියට මේ දිවට මේවා ස්පර්ශ කරලා කරලා කරලා මේ අසුබ දේවල්නේ. දැන් මේ මේස උඩ තිබ්බනම් අසුචි කොටවල් ගොඩ කවුරුවත් කාපම් කියනවාද? නෑ. ඇත්තටම ටික වෙලාවකින් අසුචි බවට පත් වෙන කොටවල් තියෙන්නේ. එහෙනම් ලෝකේ ඇත්ත දැකලා නැති නිසා හිත ඇතුලෙන් පල්ලෙලා තියෙන්නේ මිත්‍යා දිට්ඨිය තමයි පල්ලෙලා තියෙන්නේ. ඒ ආපු මිත්‍යා දිට්ඨිය නිසාම මෙයා කියනවා මේක දැක්ක ගමන් මොකක් කරලා මේක කන්න කියලා. ඒකට කියනවා දික්ටි ආශ්‍රවය කියලා. මොකද්ද කියන්නේ? දික්ටි ආශ්‍රවය. දැන් පොතේ නෙවෙයි තියෙන්නේ. Taman ගාව තියෙනවා. එතන පොතෙන් අපි කියනවා නමුත් මේ දික්ටි මිත්‍යා දික්ටි එකතු වෙලා ගත්ත පල්වීමක් තියෙනවා. ඊට පස්සේ මේක කනවා. කනකොට හරි රසක් දැනෙනවනේ හිතට. එතකොට හිතෙන් කියනවා මේ වගේ එකක් කාලා මට භවයේ පවත්තන්න තියනවා නම් හොඳයි කියලා. ඒකට කියනවා කාම ආශ්‍රව. තේරෙනවද? කාමාශ්‍රව. එතකොට මේ වගේ එකක් මේ කනකොට ඇති වෙන රසයට තමයි කාමාශ්‍රව කියලා කියන්නේ. ඒක කාගෙන මේ විදියට අරගෙන යන්න පුළුවන් කියලා හිතන එක තමයි මොකද්ද? භව ආශ්‍රව. ඉතින් ඔය ඔක්කොම ඇති වෙන්නේ මොකක් ඇතුළේද? අවිද්‍යාව ආශ්‍රවත් එක්ක. එනම් පල්ලෙලා පල්ලෙලා යන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් බලන්න භික්ෂුවකගේ ජීවිතේ භික්ෂුව මේ ජීවිතය ගත කරන්නේ කුමක් සඳහාද? නිවන් දැකීම සඳහාමයි. ඒකනේ කියේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා කියන්නේ. එහෙනම් භික්ෂුව මේ නිවන් දකින ජීවිතයක් ගත කරන්නමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. එතකොට දැන් මම කියනවා දැන් ඔන්න මම ආනපාන සතිය චූටි දෙයක් මම කියලා දෙන්න. දැන් අපි හුස්ම රැල්ල මත සිහිය පැවැත්වනකොට අපි හයියෙන් දුවලා දුවලා දුවලා දුවලා දුවලා යනකොට හුස්ම ගන්න වේගය වැඩිද අඩුද? වැඩි නේද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ හයියෙන් දුවලා දුවලා මීටර 100ම දුවපුවම අපි හයියෙන් හුස්ම ගන්න. ඊට පස්සේ අපි වාඩි වෙනවා. වාඩි වුණාම හුස්ම ගන්න වේගය අරට වඩා අඩු වෙනවා. කතා කරන්න හුස්ම ඕනේද නැද්ද? හුස්ම නැතුව කතා කරන්න පුළුවන් නම් බලන්න. පොඩි ළමයි හුස්ම නැතුව කතා කරන්න ගිහලා අර සින්දු කියන්නේ කියලා හුස්ම ගැන්තුව සමහර තැන්වල හිටිනා නේද? හුස්ම නැතුව අර පොඩි ළමයිට. එහෙනම් හුස්ම නැතුව කතා කරන්නත් බෑ නේද? දැන් හුස්ම ගන්න ඒ කියන්නේ හුස්ම ගන්න ඕනේ මොනා කරන්නද? කතා කරන්නද තමයි. එදා කටත් වහපුවා. කටත් වහපුවා මේනම් හුස්ම ගන්න ඕනේ නෑ මොනා සඳහාද? කතා කරන්න හුස්ම ගන්න ඕනෙත් නෑ. එහෙනම් මට දුවන්න හුස්ම ගන්න ඕනෙත් නෑ. අතපය නමන්න දිගාරින් හුස්ම ගන්න ඕනේ නෑනේ. අතපය නමන්න දිගාරින්නේ නෑනේ. අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යගාහරගත වෙලා එතන ඉන්නකොට. කටත් වහගත්තා මේකටත් හුස්ම ඕනේ නෑ. දැන් එහෙනම් එන්න එන්න හුස්ම දික් වේද කෙටි වේද සංසිඳේද සංසිඳනා නෑ හැබැයි එහෙම වෙලා එහෙම වෙන හැටි තමයි බලන්න හුස්ම රැල්ලට එහෙම වෙනවා කියලා ඉතින් එහෙම වෙනකොට එන්න එන්න තමන්ගේ ජීවිතේ සංසිඳනවා කාය සංස්කාර සංසිඳනවා කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ චතුත්ථ ධානය සමාපත්තියට යනවා කියන බුදුහාමුදුරුවෝ තේරෙනවද කාය සංස්කාර සංසිඳනවා කියන්නේ චතුත්ථ ධානය සමාපත්තියට යනවා ඉතින් ඔය ඇත්තන්ට බැයිද ඒක කරන්න එහෙනම් පුළුවන් හැබැයි මේ තුල යෙදෙන්න ඕනේ. ඉතින් කරගෙන යන්න පුළුවන්. මේ නෙවෙයි එතනින් එහාටත් ගියයි. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අද මේක කරන්න පුළුවන් වෙන්නතු. මේ බුද්ධ ශාසනය තව අවුරුදු 2500යිනේ. තවත් තියෙනවනේ කාලය. ඉතින් මේක මතුවලා තියෙනවා මේ වර්තමානයේ. ඉතින් ඔය ඇත්ත මහා පුණ්‍යවන්ත අවස්ථාවක ඉන්නේ. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔය ඇත්තන්ට පුළුවන්. අද. ඉතින් බලන්න එහෙම වාඩි වෙලා එහෙම ජීවිතයක් ගත කරනකොට මෙච්චර කල් මං හුස්ම ගන්න දෙපැයි අතපය නමනවා දිගරිනවා එහෙට බලනවා මෙහෙ බලනවා ඔක්කොටම හුස්ම ගන්න ඕන වුණා. දැන් මං අතපය නමන්නේ දිගාරින්නේ ඉඳගන්නේ හිටගන්නේ ඔක්කොම කරන්නේ භික්ෂුවක් විදියට කුමක් සඳහාද? නිවන් දකින්න. එහෙනම් මං හුස්ම ගන්නේ දැන් මොකේදද? නිවන් දැකීම සඳහා විතරයි. තේරුණාද? එතකොට දැන් බලන්න කෙනෙක් පොළේ යන්න හුස්ම ගන්න ඕනද නැද්ද? වැඩට යන්න හුස්ම ගන්න ඕනද නැද්ද? ආ ඒ ඇවිදගෙන යනකොට හුස්ම අරන් නේද ගියේ? ආ දැන් බලන්න. එහෙනම් වෙලේ ගිහිල්ලා පොලේ ගිහිල්ලා එතන ඇති වෙන්නේ එක්කෝ ඇලීම එක්කෝ ගැටීම. සිහිය පවත්වාගෙන ඇවිදිනවා නම් එතන ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒත් ඇවිදිනවා. ඒ ඇවිදින්නේ සක්මන් භාවනාව කියලා එකට කියනවා. ඒ ඇවිදින්නේ කොහේ යන්නද? පොලේ යන්න වෙලේ යන්න නෙවෙයි. දැන් කොහේ යන්නද? නිවන් දකින්න. එහෙනම් ඇවිදින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සසරේ යන්න ඇවිදින්න පුළුවන් නිවන් දකින්න ඇවිදින්න පුළුවන්. නිවන් දකින්න ඉඳ ගන්න පුළුවන් සසරේ යන්න ඉඳ ගන්න පුළුවන්. නිවන් දකින්න හිට ගන්න පුළුවන් සසරේ යන්න. එහෙනම් ඉරියව් පවත්වන්න පුළුවන් මට මොනවා සඳහාද? නිවන් දකින්න. එහෙනම් මේ විදිහට නිවන් දකින්න ඉරියව් පවත්වනවා නම් යම් කිසි කෙනෙක් එහෙනම් ඒ හැම ඉරියව්වකටම මං හුස්ම ගන්නවා. එහෙනම් මම මේ හුස්ම ගන්නේ කුමක් සඳහාද? නිවන් දැකීම සඳහා. ආර්ය විනය නෙවෙයිද? ආර්ය විනය නේද? සීලය නැද්ද? ඔන්න සීලය. සතිපට්ඨානෙ නෙවෙයිද එහෙනම්? සිහිය පාත්තනා කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ කය අනුව සිහිය පවත්තමින් වාසය කරනවා ඊට වඩා දෙයක් නැහැ මෙතන. ඉතින් මේ විදිහට ගැඹුරට ගැඹුරට යනවා පින්නතුනේ. ඔය භික්ෂුන් වහන්සේ නමකට පින්නපාතේ වැඩලා ජීවත් වෙනකොට භික්ෂුන් වහන්සේගේ මානෙ පවා නැති වෙනවා. අපි හම්බ කරගෙන කනකොට අපේ මානෙ වැඩි මං කාටවත් ණයත් නැහැ බයත් නැහැ ඒ විදිහ එකක් තියෙනවා. නමුත් පින්නපාතේ මේ විදිහට ජීවත් වෙනකොට අනුන්ගෙන් කාලා ජීවත් වෙනකොට හිත ඇතුලෙන් කියනවා උඹට එහෙම ඉස්සර ජීවිතයක් තිබුණා දැන් අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ. එතකොට මමයා නැකිටිනවද? මමයා මැරෙනවද? මමයා මැරෙනවා. මමයා මැරෙන ජීවිතයක් තමයි අපිට ඕනේ. මමයා උස්සන්න උස්සන්න දුක වැඩි වෙනවා. මමයා මැරෙන්න මැරෙන්න දුක අඩු වෙනවා. iriසියාවක් ඇති වෙනවද? ක්‍රෝධයක්, වෛරයක් ඇයි? මමෙක් නැත්තම් ඉරිසියා කරන්න කෙනෙක් නැහැ. යම් කිසි දෙයක් මගේ කියලා ගත්තනම් නේද ඉරිසියා වෙන්නේ. ඉරිසියා කරන්න දෙයක් නැහැ. දැන් ඔය ඇත්ත ඔය වගේ සුවයක් විඳිනවා නම් පුදුමාකාර නිදහසක් මේ විදිහට විඳිනවා නම් ඉතින් ඔය ඇත්තන්ට කල්පනා වෙනව නේද මේ වගේ සුවයක් අනිත් අය විඳිත්වා එහෙනම් ඉරිසියාව නැති මෛත්‍රිය ඇති කරුණාව ඇති එහෙනම් මේ වැඩේ කරන්නයි තියෙන්නේ මේ වැඩේ කරන්න තියෙන්නේ එහෙනම් ඒ වගේ ජීවිතයක් ගත කිරීම සඳහා යම් කිසි කෙනෙකුට පුළුවන් ද මේ ජීවිතේ බැයිද එහෙනම් එහෙනම් දවසේ පැය 24ම මායයට දෙන්නේ නැතුව 24ෙන් මොකද කරන් තියෙන්නේ එක පැයක්වත් මායාගෙන් ගලවා ගන්න ඕනේ. ඒ ගලවා ගන්න පැය තමයි අපේ ඇත්තම නිවීම සඳහා අනිත් පැය 23ම කොහටද යන්නේ? සසරේ යන්න කරන දේවල් තියෙනවා. සසර නවත්තන්න කරන්න අඩුම තරමෙන් දවසට පැයක්වත් යොදව ගන්න පුළුවන්. ඒ පැය තුල ජීවිතේ මොන ජීවිතයක්ද එහෙනම්? ආර්ය ජීවිතයක්. ඉතින් ඔයත් අන්ටත් ආර්ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ගිහියත්න්ට පුළුවන් මේක කරන්න. තේරෙනවද? හැබැයි ඉතින් මේක දියුණු වෙලා දියුණු වෙලා ගොඩාක් කාලයක් යනකොට ඉහළට යනකොට ඉතින් ගිහි ජීවිතේ ටික ටික මොකද වෙන්නේ? එකපාරටම නෙවෙයි අතහැරි අතහැරි යනවා. හැබැයි දුකක් නැහැ. හරි සතුටුයි. නිදහස් වෙන්න නිදහස් වෙන්න. දැන් සතුට තියෙන හැටි පේන්නවනේ අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුඤ්ඤාගාරගත වෙලා මෙහෙම දෙයක් තියෙනවනේ. ඔය ඇත්ත කොයි වෙලේක හරි භාවනා කරලා පළවෙනි ධානයට ගියා නම් ඔයාලා දන්නවා පළවෙනි ධානයේ කොච්චර සැපයි. දෙවෙනි ධානයට ගියා නම් තේරෙනවා දෙවෙනි ධානය ඊටත් වඩා සැපයි. තුන්වෙනි ධානය ඊටත් වඩා සැපයි. හතරවෙනි ධානය ඊටත් වඩා සැපයි. ඔක්කොටම වඩා සැපයි. මාර්ගඵල අවබෝධ කරගත්තා නම් යම් කිසි කෙනෙක් ওই විදිහට ගිහිල්ලා සෝවාන් ඵලේ සාක්ෂාත් කරගන්නවා නම් ඒ විදිහට ගිහිලා කරන්න පුළුවන් සෝවාන් ඵලේ සාක්ෂාත් කරගන්නවා නම් එයාගේ අනාගතයට විඳින්න තිබුණු දුක මහ පොළවේ වැලි ගන්නට සමාන නම් සෝවාන් ඵලේ සාක්ෂාත් වුණ හින්දා ඒ වැලි ගොඩෙන් වැලි කැටි හතක් ගත්තාම තව දුක්ඛේ ඉතුරු වෙනවා කොච්චරකටද? වැලි කට හතකට. සැප නැද්ද දැන් එහෙනම්? කවදාවත් සතර පායට යන්නේ නැහැ. කොච්චර නිදහසක්ද මේ ජීවිතේ සැනසෙල්ල Tamanට ලැබිලා තියෙනවා. ආන් ඒ සැනසෙල්ල ලබා ගැනීම තමයි මේ ආර්ය විනය තියලා හැසිරෙන්නේ. ආර්ය විනය තුලින් Taman එන්න එන්න නිදහස් වෙන්න ඕනේ. එන්න එන්න සැනසෙන්න ඕනේ. ඉතින් ඒ ආර්ය ජීවිතය ගත කරන්නේ ඒ ආර්ය ජීවිතය තුළ හික්මෙන්න ඔය ඇත්ත එහෙනම් මොකද කරන්න ඕනේ? මේ විදිහට අරඤ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශුඤ්ඤාගාරගත වෙලා නිවැරදි කමඨහන් පද්ධතියක් ආශ්‍රය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරගෙන ඒ කල්යාණ මිත්‍රයා කියන්නේ නිවන් දකින්න බණ කියන කෙනා. ඒ කියන විදිහට හිත පිහිටෙවුවා නම් ඔය ඇත්තන්ට පුළුවන් වෙනවා යෝනිසෝ මනසිකාරේ පිහිටෙවුවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන කඩලා මේ තියෙන ශාසනයෙන් අඩුම තරමෙන් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ධර්මයේ තුලින් අද ඔය ඇත්තෝ ඒ සෝවාන් ඵලේ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ ආර්ය විනය හැසිරීම සඳහා මේ ධර්මය මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ඇත්තන්ට ආශිර්වාද කරනවා. එත්තාථාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සාදු සාදු සාදු පින්තුනේ අද උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කන්නිමාර වේරමණාරාම වාසී පූජ්‍ය මෙල් සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප උන්වහන්සේට නිදුක් නිරෝගී සුවහා චිරජීවනය සාදුනාදයක් පතරොමින් ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු Thank you.